සාදු නම් පන්සල් සමාදන් වෙන කට්ටිය নমස්කාරය කියන්නේ බුද්ධං සරණං गच्छामि ධම්මං සරණං गच्छामि සංඝං සරණං गच्छामि ဒုတိယံ පි බුද්ධං සරණං गच्छामि ဒုတိယံ पि ධම්මං සරණං गच्छामि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 නිතිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු ඒවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා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 ඉච්ඡේති අට ධම්මාච සද්දස්ස කරමේසිනෝ අක්කාතෝ සච්චනාමේන උපයත්ත සුඛාවාති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සිළු දෙනාම දැන් මේ සෝදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනාගෙම මෙලොව පරලොව දෙකේම යහපත පිණිස දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට විශේෂයෙන් මේ මොහොතේදී හෙට පුරපසළොස්වක් පොහෝ දවස ඒ පොහෝ දවසේ පෙරවස් සමාදන් වීම සඳහා පැමිණි ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකා පිරිසකුත් ඉන්නවා ඒ වගේම සදහැ සිතින් ඒ උපාසක උපාසිකා පිරිසටත් ස්වාමීන් වහන්සේලාටත් හෙට දවසේදී ඒ ප්‍රතිපහසුකමක් සකස් කිරීම සඳහා දම් පූජා කිරීමට පැමිණි ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ දෙපිරිසගේම බලාපොරොත්තුව මේ හැම දෙයක්ම අපි කරන්නේ මෙලෝ යහපත පිණිස පරලෝ යහපත සැනසෙල්ල පිණිසයි. ඒ නිසා අද දවසේදී මම ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ සිල් සමාදන් වෙච්ච පිරිසටත් ඒ වගේම ශ්‍රද්ධාවෙන් දානමාන ආදී පිරිනැමීම පිණිස කැමිනි මේ පින්වත් පිරිසටත් ඒ දෙපිරිසටම බොහෝ කාලයක් හිත සැනසෙල්ල පිණිස පවතින උපකාරී පිණිස පවතින වටිනා දහම් පරයයක් විශේෂයෙන්ම අපේ සිංහල ක්‍රමයට ගත්තාම අලුත් අවුරුද්දක් උදා වෙච්ච මොහොත අලුත් අවුරුද්දේ පළවෙනි පොහොය ඒ වගේම ලබන මාසෙදී බුදුරජාණන් වහන්සේ ලෝතර බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් වෙන සම්බුද්ධ ජයන්තියක් වෙනවා. ඒ වගේම මේ උදා වෙච්ච නව වසර අපි හැමදෙනාගේම බලාපොරොත්තු වෙන යහපත් ඉෂ්ට කරගන්න පුළුවන් යහපත් කාලවකවානුවක් කරගන්න පුළුවන්. ඉතින් එබඳු මේ කාලවකවානු යහපත් කාල පරිච්ඡේදයක් කරගන්නට අපි තුල ධර්මයෙන් පෝසත් වෙච්ච ධම්මානිසකාරයක් තියෙන වටපිටාවක් වෙන්නට ඕනේ. ජීවිතයේ ධර්මයෙන් පිරුණු තරමට ධර්මය දැනගත්ත තරමට අපේ ජීවිතය යහපත් කරගන්නට පුළුවන්. එබඳු යහපත් ජීවිතයක් ගත කරන කෙනාට තමයි හැම වෙලාවෙම මෙලොව සැනසෙල්ලත් පරලොව යහපතත් සැලසෙන්නේ. ඒ නිසා මේ පින්වත් සීළු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් අද දවසේදී මේ දේශනා කරන දහම් පරයය හොඳින් ශ්‍රවණය කරන්ට ඕනේ. විශේෂයෙන්ම මම අද මාතෘකා කළ මේ ගාථාවේ තියෙන්නේ අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ සඳහන් වෙනවා ඉච්ඡේතේ අට ධම්මාජ සද්දස්ස කරමේසනෝ අක්කාතෝ සච්චනාමේන උපයත්ත සුඛවහං. ඒ කියන්නේ උපයත්ත සුඛවහං. උපේ අර්ථය පිණිස සැප පිණිස පවතින. උපේ අර්ථය කියලා කියන්නේ මෙලොවත් පරලොවත් කියන දෙකෙන් සැප පිණිස පවතින ධර්මයයි සත්‍ය වූ ධර්මය මහේසින මහේස්ත්‍රයන් වහන්සේ දේශනා කළා. ඉතින් කුමකද මේ අට ධර්ම ධම්ම ධර්මතා අටක් තියෙනවා. මේ ධර්මතා අට තමයි මෙලොව සැප පිණිස පරලොව සැප පිණිස යම්කිසි කෙනෙකුට හේතු වෙනවා නම් හේතු වෙන්නේ සත්‍ය වූ වෙනස් වෙන්නේ නැති මෙන්න මේ ධර්මතාවය මහේසුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ ධර්මතාවට අපි ඉගෙනගෙන දැනගෙන තිබුණොත් තමයි අපිට මෙලොව ජීවිතය සුවපහසු කරගන්නට පරලොව යහපත සකස් කරගන්නට පුළුවන් වෙන්නේ. අපි ඒ ස්වභාවය ඒ ධර්මතාවය ටිකක් මෙනෙහි කරලා බලමු. පින්වතුනි බුදුරජාණන් වහන්සේ එක්තරා කාලෙක කෝලිය කියන ජනපදයේ කක්කරපත්ත කියන නියංගමේ වාසය කරනවා ඒ කාලෙදී දීගජානු කියන එක්තරා ගෘහපති කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ සකසා වන්දනා කරලා එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි කාම භෝගී වන ගිහියෝ ගිහි අය අපිට පුත්‍ර ධාරාවන්ගෙන් සම්බාධ සහිතයි ඒ අයගේ ප්‍රශ්න ගැටලුත් තියෙනවා ඒ වගේම අපි කසීසලු හඳුන් වගේ දේවල් දරනවා මල් ගඳ සුවඳ විලවුන් දරනවා රන් මසු කහවණු මිල මුදල් පරිහරණය කරනවා එබඳු වටපිටාවක ඉන්න අපිට මෙලොව සුව පිණිස මෙලොව සැප පිණිස පරලොව හිත පිණිස පවතින දහමක් දේශනා කරන්ට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාගේ ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරලා වියග්ගපජ්ජ මේ ධර්මතා හතරක් කියනවා මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස එතකොට මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පවතින ධර්මතා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පින්වතුන්ද හොඳට මේ ටික අහගන්නට ඕනේ. අපිට මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පවතින ධර්මතා හතරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඒ ධහම එදා වගේම අදත් එහෙමමයි. අපිටද මෙලොව හිත පිණිස සැප පිණිස හැම කෙනාටම පවතින්නේ ඒ ධර්මතා හතර. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මොකද්ද ඒ ධර්මතා හතර පළවෙනි එක තමයි උත්හාන සම්පදා දෙවෙනි එක ආරක්ෂා සම්පදා තුන්වෙනි එක කල්යාණ මිත්‍ර සම්පදා උත්හාන සම්පදා ආරක්ෂා සම්පදා කල්යාණ මිත්‍ර සම්පදා හතරවෙනි එක සමජීවිකතා කියලා එතකොට උත්තාන සම්පදායක හැටියට පෙන්නවා යම්කිසි කෙනෙක් යම්කිසි කර්මාන්තයක් කරනවා නම් ගොවිතැන් කරන කෙනෙක් ගොවිතැනින් ජීවත් වෙනවා නම් වෙළඳාමින් ජීවත් වෙනවා නම් එහෙම නැත්නම් කුමන හෝ රජයට සම්බන්ධ ආයතනයක සේවය කරනවා නම් කුමන හෝ ශිල්පයකින් ජීවිකාව කරනවා නම් ඒ කරන කෙනා ළඟ විශේෂ ලක්ෂණ ටිකක් තියෙන්නට ඕනේ කියලා කියනවා. මොකද්ද? අලසකමකින් තොරව අලස නොවි ඒ වගේම උත්සාහයෙන් යුක්තව උපායශීලීව විමසන නුවණින් යුක්තව කටයුතු කරන්න කියලා. අලස නැතුව අලස නැතුව කුසීත නැතුව ඊතා උත්සාහයෙන් යුක්තව ඒ වගේම විමසන නුවණින් යුක්තව කටයුතු කරනකොට ඕනම තැනක තමන්ට අභිවෘද්ධියටපත් වෙන්න පුළුවන්. අපි නිකමට කියමු යම් කිසි කෙනෙක් මේෂන් කර්මාන්තයෙන් හෝ වඩු කර්මාන්තයෙන් හෝ මොකකින් හරි ජීවත් වෙනවා කියලා. එයා කම්මැලි නැතුව බොහොම උත්සාහයෙන් මහන්සියෙන් වැඩ කරනවා නම් ඕන කෙනෙක් කැමති ඒ බඳු කෙනෙක්ව වැඩට ගන්න. ඒ විතරක් නෙමෙයි ඕනම වැඩක් කරන කෙනෙක්ව ගත්තහම කම්මැලි නැතුව වීරියෙන් වැඩ කරනවා නම් එබඳු කෙනාට ඕන තරම් වැඩ තියෙනවා. ඒක අපිට ඇහැට පෙනෙන අපිටම දකින්න ලැබෙන සත්‍යයක් නේද? ඊට පස්සේ උපායශීලීව විමර්ශනයෙන් යුක්තව යම් කිසි කටයුත්තක් කරනකොට තමන්ගේ ආයතනයේ වේවා තමන්ගේම වේවා තව කෙනෙක් ළඟ වේවා ඒ කරන කාර්ය සාර්ථක කරගන්න සාර්ථක කරලා දෙන්න කොහොම කෙරුවොත්ද මේ වැඩේ මේ කාර්ය හොඳට කරන්න පුළුවන් මොන විදිහට කෙරුවොත්ද මේක සාර්ථක කරගන්න පුළුවන් කියලා ඒ කරන කාර්ය සාර්ථක වෙන විදිහේ ක්‍රමෝපායන් හොයනවා ටිකක් එයා විමසලා හොඳට විමසලා බලනවා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කරනවා. මේ විදිහට හොඳට තමන්ට ලැබුණු කාර්ය කරන්නට කරගන්නට කරලා දෙන්නට විමසන නුවණින් යුක්තව අර්ථ පරීක්ෂා කරමින් යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ රජයේ රැකියාවක් කරන කෙනෙකුට උනත් එබඳු කෙනාට බොහොම ඉක්මනට ඉදිරියට එන්න යයි පුළුවන් ඕන තැනක එබඳු විදිහේ සේවය කරන කෙනෙක් නුවණින් යුක්තව සංවිධානාත්මකව විමසලා කටයුතු කරන කෙනෙක් තමන්ගේ සේවා ස්ථානයේ ඉන්නවා දකින්න කවුරුත් කැමතියි. ඒබඳු කෙනෙක්ව රැකියා ස්ථානයේ දේශයකට යවන්නේ. මෙන්න මෙයාට පුළුවන් ඒ විදිහට උපායශීලීව විමර්ශනාත්මකව කුසීතකමින් තොරව වීර්යයෙන් කටයුතු කරන කෙනාට ඕන තැනක කටයුතු කරන්න පුළුවන්. අනිත් අයගේ හිත දිනාගෙන කටයුතු කරන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙලොව කෙනෙකුට හිත පිණිස පවතින මෙලොව සැප පිණිස පවතින කාරණාවක් තමයි යම් කුමන හෝ ජීවිකාව සඳහා යම් කර්මාන්තයක් කරයි නම් ඒ කරන දේ කුසීතකමකින් තොරව උත්තාන වීර්යයෙන් යුක්තව විමසීමෙන් යුක්තව කරන එක මෙන්න මේකට කියනවා උත්හාන සම්පදා කියලා. මේ විදිහට කරනකොට එයාට බලාපොරොත්තු වෙන හෝ බලාපොරොත්තු වෙච්ච දෙයටත් වඩා හෝ කාලය ගැවීමෙන් මෙයාට භෝග උපදිනවා භෝග සම්පාදනය වෙනවා එතකොට දෙවෙනි කාරණාව පෙන්ව බුදුරජාණන් වහන්සේ ඒ තමන්ට ලැබුණු භෝග ආරක්ෂා කරන්න ඕනේ කොහොමද ඊට දැහැමව ලැබුණා වූ බාහුබලය යොදලා හම්බ කරපු දාඩිය දාලා හම්බ කරගත්ත දැහැමියු දැහැමි ධනය ආරක්ෂා කරගන්න එකත් ලෝභකම හැටියට පෙන්වුවේ නෑ බුදුරජාණන් වහන්සේ. ආරක්ෂා කරගන්න එක පෙන්නවා ඒකත් මෙලොව සැප පිණිස මෙලොව හිත පිණිස පවතින ධර්මතාවයක්. මා විසින් දැහැමිව හොයාගත්තා වූ ධනය රජුන් හෝ නොගනීද හොරුව හෝ පැහැර නොගනීද ගින්න හෝ නොදවාද ජලයේ හෝ ගහගෙන නොයයිද ඒ විදිහට නොවන විදිහට දේරගන්නේ කොහොමද කියලා එයා බොහොම දක්ෂව නුවණින් යුක්තව කල්පනා කරලා ආරක්ෂා කරගන්නවා මේ වගේ තැනක තිබුණොත් හොර හතුර ගන්න පුළුවන් මේ වගේ තැනකට දීලා තිබුණොත් ආපහු නොදෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට තිබුණොත් රජයෙන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තිබුණොත් මේක පරිස්සම් කරගන්න පුළුවන් කියලා බොහොම නුවණින් යුක්තව කල්පනා කරලා Tamanට දැහැමිව ලැබුණු ධනය ආරක්ෂා කරගන්නවා නම් ඒකද මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පවතින දෙවෙනි කරුණ කියලා පෙන්වනවා. පළවෙනි එක උත්හාන වීරියෙන් යුක්තව භෝග හොයාගන්නවා භෝග හොයා ගැනීම සඳහා යෙදෙන කර්මාන්තයේ අනලස්ව කුසීත නැතුව කටයුතු කරනවා. එහෙම කරන කෙනාට භෝග උපදිනවා. උපන්න භෝගය රජුන්ගෙන් හොරුන්ගෙන් සතුරන්ගෙන් අප්‍රිය දායාදයන්ගෙන් ගින්නෙන් ජලයෙන් විනාශ නොවන විදිහටත් ආරක්ෂා කරගන්නවා. ඉතින් මේ විදිහට භෝග හොයාගෙන භෝග ආරක්ෂා කරන ගමන් මෙයා කල්යන් මිත්‍තතා ඒ භෝග විනාශ නොවන විදිහට රැකගන්න පුළුවන් වටපිටාව තමයි Taman ජීවත් වෙන ඇසුරු කරන වටපිටාව කල්යාණ මිත්‍ර වෙන්නට ඕනේ. තුන්වෙනි එක තමයි මොකද්ද? කල්යාණ මිත්‍රතා. යම් කිසි ගමක වේවා නියම් ගමක වේවා ගෘහපති කෙනෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ ඉන්නවනම් දහරෝවා උද්දිශීලෝ උද්දීවා බුද්ධිශීලෝ. පෙන්නනවා ලදර වුණත් වැඩිහිටි ස්වභාවය දරන. වැඩිහිටි වුණත් වැඩිහිටි ස්වභාවය දරන. මෙන්න මෙබඳු කෙනෙක්ව කල්යාණ මිත්‍රතාවයේ තෝරගන්න කිව්වා. හැමෝම නෙමෙයි. දහරයි තරුණයි. නමුත් එයා හරියට වැඩිහිටියේ කරුණාකාරණා තේරෙන කෙනෙක් වගේ නෝනින් යුක්තයි. දහරෝවා උද්දිශීලෝ වැඩිහිටි ස්වභාවය ඇති සුද්ධීවා උද්දිශීලෝ වයසයි වයසට ගියාට කොහොම හරි වයසට නෙමේ දත් වැටුණු පමණකින් කෙස් දිදුණු පමණකින් හැම රැඩි වැටුණු පමණකින් මේ ශාසනයේ වෘද්ධි මහල්ලෙක් වැඩිහිටියෙක් කියන්නේ වැඩිහිටි නමුත් වැඩිහිටි සීලී වැඩිහිටි ස්වභාවයෙන් යුක්ත කෙනෙක් වෙන්නත් ඕනේ කල්යාණ මිත්‍රයා වෙන්න. ඒ දහර වුණත් වැඩිහිටි ස්වභාවයේ දරන වැඩිහිටි නමුත් වැඩිහිටි ස්වභාවය දරන කෙනාගේ ලක්ෂණය මොකක්ද? එයාගේ ලක්ෂණය තමයි ඒ බඳු කෙනා ශ්‍රද්ධා සම්පන්නයි, සීල සම්පන්නයි, ත්‍යාග සම්පන්නයි, ප්‍රඥා සම්පන්නයි. නිතරම තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන බාල වුණත් කෙනෙක් ඉන්නවනම් එයා වැඩිහිටි. තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව තියෙන වැඩිහිටි කෙනෙක් ඉන්නවනම් වැඩිහිටි වුණත් එයා වැඩිහිටි. වැඩිහිටියන් අතර වැඩිහිටි. ඒ වගේම සීල සම්පන්න සිල්වත් නම් එයා බාල වුණත් වැඩිහිටි, වැඩිහිටි වුණත් වැඩිහිටියන් අතරත් වැඩිහිටි. ත්‍යාග සම්පන්න ත්‍යාගයේ දානේ දන් දීමේ ඇලිච්ච ඇලුණු ඒ සඳහා යොදවන කෙනෙක් නම් එයා බාල වුණත් වැඩිහිටි වැඩිහිටියෙක් වුණත් වැඩිහිටියන් අතර වැඩිහිටිය. ඊට ප්‍රඥා සම්පන්න. මෙන්න මේ ලක්ෂණ හතරෙන් පෙන්නනවා හොයාගන්න කියලා අපිට කල්යාණ මිත්‍රයෝ මෙන්න මෙබඳු කෙනෙක් ඉන්නවනම් යම් තැනක ගමක වේවා නියං ගමක වේවා වටපිටාව වේවා තස සම්තිට්ඨති. ඒ අය එක්ක හිටිනවා. ඒ අය එක්ක වාසය කරනවා. ඒ අය ඇසුරු කරනවා. ඒ අය එක්ක කතා සංවාද කතා සංවාද කරනවා. කතා කරනවා. මෙන්න මෙපමණකින් කල්යාණ මිත්‍රතා මෙන්න මෙයාගෙත් මෙයාටත් මේ වගේ කලන මිත්‍රයෝ ඉන්න බව ගත්තාම මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පවතින තුන්වෙනි කාරණාව එතකොට දැහැමි උත්සාහයෙන් ධනෙ හොයාගන්නවා. දැහැමිව හොයාගත්ත ධනෙ විනාශ වෙන්න නොදී අර පරික්ෂම් කරගන්නවා. අර පරික්ෂම් කරගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් ජීවත් වෙනවා. හතරවෙනි එක තමයි සමජීවිකතා. එතකොට සමව දිවි පැවැත්ම කරනවා. ඒ සඳහා තමන් නුවණ ඇති කරගන්නවා නුවණින් බලනවා සම ජීවික සමජීවිකතා කියලා කියන්නේ අය පැත්ත අය කියලා කියන්නේ ලැබෙන පැත්ත ආදායම ඊට පස්සේ වැය වැය කියන්නේ වියදම් වෙන පැත්ත ආය වැය දෙක හොඳට බලනවා තමයි තමන්ට ලැබෙන ආදායමට සරිලන විදිහට වියදම් කරනවා ආදායම් පැත්ත අය පැත්ත අඩුයි නම් වියදම් පැත්ත වැය පැත්ත වැඩි නම් මෙයාගේ ධනය බොහෝ නොබෝ කලකින් ඉවර වෙනවා යම් කිසි කෙනෙක් මෙයා අයවැය දෙක හොඳට දන්නවා මේ මගේ ආදායම ලැබෙන දේ අය දන්නවා මේ මගේ වැය වෙන කොටස වැය පක්ෂය දන්නවා. උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ තරාදියක් අරගෙන තරාදියකින් බඩු කිරලා ජීවත් වෙන මිනිසෙක් හෝ ඔහුගේ අතවැසියෙ තරාදිය ඔසවලා අල්ලගත්ත පමණකින්ම මේ පැත්ත දැන් පාතයි මේ පැත්තට වැඩි මේ පැත්ත අඩුයි කියලා තේරෙනවා මේ පැත්ත අඩුයි මේ පැත්ත වැඩි කියලා තේරෙනවා ඒ වගේ මගේ වැය පැත්ත වැඩි අය අඩුයි. මගේ අය පැත්ත වැඩි වැය පැත්ත අඩුයි කියලා Tamanට තේරෙන්න ඕනේ අතේ තියෙන තරාදියක් අල්ලගෙන ඉන්න කෙනාට මොනවා හරි දෙයක් දැම්මහම මේ පැත්ත බර වැඩි මේ පැත්ත බර අඩුයි කියලා යම්සේ තේරෙනවද ඒ වගේ සමව පවතිනවා නම් දෙපැත්තෙම එක හා සමානව සාධාරණව සමව පවතිනවා නම් අන්න ඒ වගේ අයවැය දෙක සමව තියාගන්න ඕනේ කියනවා. යම් කිසි කෙනෙකුගේ අය පැත්ත ලැබෙන පැත්ත ගොඩාක් අඩුයි. ලැබෙන පැත්තට වඩා වියදම් කරනවා නම් යම් කිසි කෙනෙක් ලෝකයා නිඳා කරනවලු මෙයා හරියට දිඹුල් කන්නා වගේ ජීවත් වෙන්නේ කියලා. එබඳු කෙනාගේ ජීවිතයේද මෙලෝ සුව පිණිස මෙලෝ සැප පිණිස පවතින්නේ නැහැ. යහපත පිණිස පවතින්නේ නැහැ. එයාට මෙලෝ දුක් පිණිස මෙලෝ දෝමනස්සය පිණිස අහිත පිණිසයි පවතින්නේ. අයපැත්ත අඩුයි යයිපැත්ත වැඩි වෙනවා නම්. එතකොට යම්කිසි කෙනෙකුගේ අයපැත්ත ලැබෙන ආදායම් පැත්ත වැඩි වැයපැත්ත බොහොම අඩුයි. හම්බ වෙන දේ වේ අතුබස බඳින්නා වගේ ටිකෙන් ටික ටිකෙන් ටික ඔක්කොම තැම්පත් කරනවා එකතු කරනවා සමහර විට තමන් පරිභෝජනයට ගන්නෙත් නැහැ. ධර්මල්ලන්ට ගෙවල් දොරවල් වලට පරිභෝජනයට දෙන්නෙත් නැහැ. ඥාතීන්ට දෙන්නෙත් නැහැ. දුගී මගී ආචකයන්ට දෙන්නෙත් නැහැ. ශ්‍රමණ බ්‍රාහ්මණයන් සදා දෙන්නෙත් නැහැ. හරියට වේ අහුඹසක් බඳිනවා වගේ හම්බෙන හම්බෙන හම්බෙන දේ එකතු කරනවා. අය පැත්ත වැඩි වැය පැත්ත නැහැ. මෙන්න මෙබඳු අයට කියනවලු මොහු අනාථ ජීවිකාවෙන් මැරෙන පුද්ගලයා කියලා නිඳා කරනවලු සත්පුරුෂය. හරියට අනාථ වෙච්ච කිසි කෙනෙකුගේ පිහිටක් සරණක් නැතුව මැරෙන පුද්ගලයා වගේ මේ දේවල් එකතු කරලා එකතු කරලා අනාථ වූ මරණයෙන් එයා මැරෙනවලු මොකද දැඩි ලෝභී මසුරු මල ඇති පුද්ගලයා පුද්ගලයාට තමන්ගේ දරුවෝ කැමතිත් නැහැ ස්වාමි පුරුෂ බිරිඳලා කැමතිත් නැහැ අසල්වාසී ඥාති හිතේසින් කැමතිත් නෑ අප්පෝ කුණු ලෝභයක් කියලා කියනවා ඇහෙලා තිනවනේ කියනවා. එතකොට එයා පරලෝය යහපත පිණිස යමක් කරගන්නෙත් නෑ. මෙලොවද හිතේශී විශ්වාසයෙන් කටයුතු කරන අය අඩු වෙනවා. ඒ නිසා මේ බඳු පුද්ගලයාට කියනවා අනාථ මරණයෙන් මරණ පුද්ගලයෙක් කියලා. ඒ කාටද එහෙම කියන්නේ? කාටද කියන්නේ? සමජීවිකතාවේ අය පැත්ත ලැබෙන පැත්ත ගොඩාක් තියෙනවා ඒක වියදම් කරන්නේ නැත්තම් නැති කෙනාට ඒ හින්දා මේ අය පැත්ත වැඩි කළා වැය විතරක් ගන්නෙත් නෑ වැය පැත්ත වැඩි කරලා අය පැත්ත විතරක් වැඩි කරගන්නෙත් නෑ තරාදිය සමෝ තියනවා වගේ අයවැය දෙක සමව තියාගන්න කියනවා දැහැමිව ලැබෙන දේ ආරක්ෂා කරගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන දී යුතු තැන් වලට දෙන්න ඕනේ අන්න එහෙම දී යුතු තැනටත් නොදී බෙදිය යුතු තැනට බෙදන්නේ නැතුව එකතු කරන අන්නේ සිද්ධියටයි මේ ශාසනයේ ලෝභකම කියලා කියන්නේ. අර ආරක්ෂා කරපු එකට නෙමෙයි ලෝභකම කියලා කියන්නේ. දෙන්න ඕනේ තැන දෙන්නේ නැත්තම් යොදන්න ඕනේ තැන ධනෙ නොයදනවා නම් තමන්ගේ දූ දරුවන්ගේ කටයුතු කාරණාවලදී ධනෙ යොදවන්නේ නැත්තම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ දුකී මගේ යාචකයන්ගේ සඳහා දාන විශේෂයේ නොයදෙයි නම් නොයදයි නම් ජීවිතයේ කුදුමහත් කටයුතු සඳහා විපැහැදම් කළ යුතු සිද්ධ සිද්ධීන් අභියසදී විපැහැදම් නොකරයි නම් අන්න ඒ ටිකට කියනවා තණ්හාව කියලා. අන්න ඒකට කියනවා ලෝභකම කියලා මේ ශාසනය. එතකොට එයාගේ අයපැත්ත වැඩි, වැයපැත්ත අඩුයි නම් ඒ තියෙන ලෝභකම. අය දැනගෙන ඒක Tamanට ලැබෙන ආකාරයකට සරිලන විදිහයි. අය වැඩගෙන හිටින විදිහට වැය කරන්නේ නැතුව Taman නුවණින් බලලා කටයුතු කරනවා මෙන්න මේ විදිහට සමජීවිකතාවෙන් කටයුතු කරන කෙනාට කරනවා නම් මෙලෝ හිත පිණිස මෙලෝ සැප පිණිස පවතින ධර්මතා හතරක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. උත්තාන වීරියෙන් හම්බ කරලා දැහැමිව ලැබුණු දේ ආරක්ෂා කරගෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් අයවැය දෙක මැඩලන්නේ නැතුව සමව ජීවිත ජීවිකා කරන පුද්ගලයාට පුද්ගලයාගේ අපාය මුඛ හතරක් තියෙනවා තව. අපාය මුඛ කියලා කියන්නේ Taman නොදැනීම Tamanද විනාශ වෙලා ධනේද විනාශ වෙන දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතර දැනගන්න ඕනේ මේ දොරටු හතර තහු වෙච්ච කෙනා දොරටු හතර ඇරලා තියෙන කෙනාට තමන්වත් තමන්ගේ ධනයත් විනාශ වෙන්නේ තමන් නොදන්න නොදැනුවත් තමයි. මෙලොව අහිත පිණිස අවඩ පිණිස මෙලෝ දුක් පිණිස පවතින දොරටු හතරක් පෙන්වනවා බුදුරජාණන් වහන්සේ මහා විශාල තටාකයක් පොකුණක් තියෙනවා ඒ පොකුණේ පොකුණට දිය ගලාගෙන එන දොරටු හතරකුත් තියෙනවා දිය බැහැලා යන දොරටු හතරකුත් තියෙනවා යම් කිසි කෙනෙක් දිය ගලාගෙන එන දොරටු හතර වහයි නම් පොකුණෙන් අහකට දිය යන දොරටු හතර ඇරලා තියෙයි නම් වැස්සත් නොවසේ නම් නුබෝ දවසක මේ පොකුණ හිඳිලා යනවා ඒ වගේ දැහැන්ව හම්බ කරගත් ධනය විනාශ මුඛයට යන මුඛ හතරක් පෙන්නනවා පළවෙනි එක තමයි ස්ත්‍රී ලෝලත්වය දෙවැනි එක ඒක දෙපැත්තටම ස්ත්‍රියෙකුට නම් පුරුෂ ලෝලත්වය පුරුෂයෙකුට නම් ස්ත්‍රී ලෝලත්වය දෙවනි එක සුරාවට ඇබ්බැහි වීම තුන්වෙනි එක තුන්වෙනි එක සූදුවට ඇබ්බැහි වීම ඉතිදුක්තෝ සුරාදුක්තෝ අකිදුක්තෝ හතරවෙනි එක පාප මිත්‍රයන් ඇති බව පාප සහායක බව තාපයන් පව් කරන අය ඇසුරු කරන බව කියන මෙන්න මේ හතරවෙනි කාරණාව. ස්ත්‍රී ලෝලත්වයේ, සුරාවේ ලෝලත්වයේ, සූදුවේ ලෝලත්වයේ පාප මිත්‍රයන් ඇති බව කියන මෙන්න මේ කාරණා හතර පෙන්නනවා මොකද්ද? අපාය මුඛ පිරිහීමේ දොරටු හතරක්. දැහැමිව හම්බ කළා ඥාන සංප්‍රයුක්තව ආරක්ෂා කරගත්තා. කල්යාණ මිත්‍රයොත් ඉන්නවා. සමජීවිකතාවෙනුත් යුක්තයි. මෙබඳු ජීවත් වෙන කෙනා හදිසියේ හෝ මෙන්න මේ දොරටු හතරෙන් එකක් හෝ දොරටු හතර හෝ ඇරියොත් ඒවට අහු වුණොත් පෙන්නනවා තමන්වත් අපාය කියලා කියන්නේ පිරිහීමේ මුඛ. තමන්වත් තමන් ලැබපු සියලුම ධනයත් අර පුකුණේ ජලය ඉතුරු නැතුව බැසගෙන යනවා වගේ සියල්ලම විනාශයට පත් වෙනවා පත් කරනවා යම් කිසි පොකුණක පොකුණට ජලයේන දොරටු හතරක් තියෙනවා බැසගෙන යන දොරටු හතරක් තියෙනවා යම් කිසි පුද්ගලයෙක් බැසගෙන යන දොරටු ටික වහනවා පොළොවට ජලය එන දොරටු ඇරලා තියෙනවා කලින් කලට වැස්සත් වහනවා මේ විල හැමදාම පිරී පවතිනවා. ඒ වගේ යම් කිසි කෙනෙකුගේ ජීවිතයක මේ අපාය මුඛ හතරක් වහලා නම් තියෙන්නේ. ස්ත්‍රී රෝලත්වයේ, සුරා වේරෝලත්වයේ, සූදී වේරෝලත්වයක් නැත්තම් පාප මිත්‍ර ඇසුර පාප සහායක බවක් නැත්තම් මෙයා මේ පිරිහිමේ දුරට හතර වහලා තියෙනවා. එයා ඇරලා තියෙනවා මොකද? කල්යාණ මිත්‍රතාව කියන දොරටුව. ජලය එන දොරටු ඇරලා තියෙනවා. මෙන්න මේ පුකුණ පිරී පවතිනවා. මෙන්න මේ ධර්මතා හතර පෙන්වුවා බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙකුගේ මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පවතින ධර්මතා හතර කියලා. එහෙනම් පින්වතුනි අපිටද මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස පවතින ධර්මතා හතර මේකමයි අපේ ජීවිතය මෙලෝ දුක් සහිත නම් මෙලෝ හිත පිණිස පවතින නැත්නම් බලන්න ඔය දොරටු හතර හෝ ඇරලා ඇති නැත්නම් අර ඉස්සෙල්ල කියපු කාරණා හතර හෝ අපි ගාව නැතුව ඇති එක්ක උත්තාන සම්පදාව නැතුව ඇති එක්ක ආරක්ෂා සම්පදාව නැතුව ඇති එක්ක කල්යාණ මිත්‍රතාවය නැතුව ඇති එක්ක සමජීවිකතාවය නැතුව ඇති ওই ධර්මතා හතරක් තියෙනවනම් අපායමුක හතරක් තියෙනවනම් ලේසියෙන් මිනිස්සේ මේ ජීවිතය තුලදීවත් දුකටපත් වෙන්නේ නැහැ. අපි ප්‍රශ්න ගැටලු කියලා අපි අඬනවා, හූල්ලනවා. හොඳට බලන්න ප්‍රශ්න ගැටලු ඇති වෙලා තියෙන්නේ නිකන් නෙමෙයි. මෙන්න මේ වගේ ජීවිතය ගැන ක්‍රමයක් නැතුව ජීවිතය ගැන සැලැස්මක් නැතුව ජීවිතය ගැන අවබෝධයක් නැතුව ජීවත් වීම. බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න අජරාමර බවට පරලෝ යහපත පිණිස විතරක් නෙමෙයි ධර්ම දේශනා කළේ මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස ධර්ම දේශනා කළා කියලා මෙලොව අපේ මිනිස්සෙකුගේ ජීවිතයේ ක්‍රමවත්ව ජීවිත කරන ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ ඒකෙන් පෙන්වන්නේ. පෙන්වලා ඊට පස්සේ දීඝජානු කියන දුහපතියට පෙන්වනවා ව්‍යග්ගපජ්ජ මෙන්න මේ ධර්මතා හතර මෙලෝ හිත පිණිස මෙලෝ සැප පිණිස පවතින ධර්මතා හතරක්. විවග්ගපජ්ජේ තව ධර්මතා හතරක් තියෙනවා මේ පුද්ගලයාට පරලොව හිත පිණිස පරලොව සැප පිණිස පවතින ධර්මතා හතරක් තියෙනවා. මොකද්ද? පරලොව හිත පිණිස පරලොව සැප පිණිස පවතින ධර්මතා හතර පළවෙනි එක සද්ධා සම්පන්න බව දෙවෙනි එක සීල සම්පන්න බව තුන්වෙනි එක ත්‍යාග සම්පන්න බව, හතරවෙනි එක ප්‍රඥාව සම්පන්න බව. ඊට පස්සේ පරලොව හිත පිණිස පරලොව සැප පිණිස පවතින පළවෙනි කරුණ තමයි ශ්‍රද්ධා සම්පන්න බව. සද්ධාති. ශ්‍රද්ධා කියලා කියන අදහන. සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අදහනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන මේ ගුණ නාමයෙන් කියන ගුණය හඳුන්වනවා. හඳුන්වන ගුණය අදහනවා. මේක ඒකාන්තයෙන් ඇත්තමයි. එයාට අමුතු තයක් ඕනේ තව මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ අදහන්න මෙලොව හිත පිණිස මෙලොව සැප පිණිස දේශනා කරු මේ කාරණා ටිකම බලන ඒකාන්තේ මොනතරම් ඇත්තක්ද මේ කියලා තියෙන්නේ. එහෙම ජීවත් වෙන කෙනාට තේරෙනවා ඒ තුලින් තමන්ගේ ජීවිතයට ලැබෙන පහසු බව ඔස්සේ ජීවිතයේ සාර්ථකත්වයේ ඔස්සේ මේ වචනය දේශනා කළ ශාස්ත්‍රඥ වහන්සේ මොනතරම් ඇත්තක්ද දේශනා කළේ එහෙනම් උන්වහන්සේ යම් ධර්මයක් දේශනා කළා නම් ඒකත් ඒකාන්තයෙන් සත්‍යයි නේද කියලා ඊට අමතරව බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව අපිට ඇති වෙනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ධර්මයේ ටික ටික අපි ගවේෂණය කරනවා නම් හිතනවා නම් ඒ දුක තේරෙන්න තේරෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුකේ දුක ඇති වෙන හේතුව තේරෙන්න තේරෙන්න දුක නැති තැන වැටෙන්න වැටෙන්න දුක නැති කරන මාර්ගය වැටෙන්න වැටෙන්න තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙනවා එච්චර ගැඹුරට ඕනේ අර මං කිව්වේ මෙලෝ ජීවිතයේ යහපත ජීවත් වෙන්න පෙන්නපු කරුණ අරගෙනම ඇති කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරගන්න පරලෝ සැප පිණිස පවතිනා කෙනෙකුට තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්ත පමණකින් ශ්‍රද්ධාව කියන්නේ ඇදහිම විශ්වාසය කිසිම වෙන ගනුදෙනුවක් ඕනේ අපි දන්නවා මට්ට කුණ්ඩලී කතාව අහලා තියෙනවා ඇති මේ පින්වතුන් මට්ට කුණ්ඩලී කියලා කියන්නේ ජීවිතේ කිසිම පිනක් කරපු කෙනෙක් නෙමෙයි. තාත්තා මසුරු සිටාන පාණ්ඩු රෝගේ හැදිලා මැරෙන්න හදනකොට දරුවා ගේ ඇතුළේ ඉඳලා මැරුණොත් මරණය බලන්න එන කට්ටියට ගේ ඇතුළේ තියෙන වස්තුව පේනවා කියලා දරුවා එළිය පිලෙන් තිබ්බා. මැරෙන්න මොහොතක් තියෙද්දි බුදුරජාණන් වහන්සේ දෙන්න වැඩියා. බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා විතරයි ඒ රූප රූපයේ තියෙන ලස්සනට හිත පැහැදුනා විතරයි චිත්ත ප්‍රසාද මාත්‍රයකින් ගිහිලා දිව්‍ය ලෝකේ උපන්නා සද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි සදහසිත ඇති අර්ථයක් තේරුන්නේ නැහැ ඒ ළමයට ඒ ළමයා වෙන දානයක් දීලා තිබුණේ ඒ ළමයා ඒ මට්ට කුණ්ඩලී සිල් රැකලා තිබුණේ භාවනා කරලා තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ ඇස් දෙකෙන් දැකලා ඒ දිහා බලලා පැහැදිලි මාත්‍රයක් විතර ඇති උනේ ඇති කරගත්තේ. එපමණකින් පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස යටපත් වුණා. ඒ බුදු ගුණම යදත් ඒ බුදුහාමුදුරුවම යදත් අනේ බුදුහාමුදුරුව විතර අර්ථයක් ඕනේ අනේ බුදුහාමුදුරුව විතරයි නේද අපිට ඉන්නේ කියලා අදහස ඇති කරගන්න පුළුවන් නම් උදේ හවස කෙනෙකුට එපමණකින් ඒ චිත්ත ප්‍රසාද මාත්‍රය මෙයාට හේතු වෙනවා බොහෝ කාලයක් පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතින ඒකයි පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතින කාරණාවල පළවෙනි කාරණාව පෙන්වන මොකද්ද? සද්ධා සම්පන්න බව. දෙවැනි කාරණාව පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතින දෙවැනි කාරණාව මොකද්ද? සීල සම්පන්න බව. එයා සිල්වත් වෙනවා. මොකද්ද සීලය? පානාති පාතා වේරමණී. පාන අතිපාතා ප්‍රාණ කියලා කියන්නේ ප්‍රාණීන් සත්වයන් අතිපාත කියන්නේ නසනවා. පාන අතිපාතා සත්වයන් නසනවා කියන එක වේරමණී කරන්නේ සතුන් නැසීම කරන්නේ නැහැ කියන සිල්පදේ රකින්නවා. හැබැයි සිල් රකින්නවා කියලා කියන්නේ මොකද්ද? සතා මරන්න සතා නැති හින්දා සිල් මරන්න මරන්න සතෙක් ඉස්සරහට එනකොට නම් මරනවා වගේ දැනකින් නෙමෙයි. සිල් රකින්නවා කියන්නේ කී අදහස මරන්න පුළුවන් ලෝකයා මසට ගන්න කන සතෙක් ඇස් ඉදිරි පිටට ආවා අත් දෙක ළඟටත් ආවා ඒත් එයා මරන්න සිල් පදේ රකින්න දිහා බලනවා මිසක බඩ දිහා බලන්නේ නැහැ මෙලෝ බලන්නේ පරලෝ දිහා බලන්නේ. එහෙම නැතුව දැන් මේ වගේ තැනක ඉන්නකොට මරණ සත්තු නැති හින්දා ෆිල් ඒ වගේ නෙමෙයි. සතෙක් මරන්න අවස්ථාව ආවත් නාවත් සිල්පදේ රකිනවා කියන මට්ටම තමයි සිල්පදේ රකිනවා කියලා කියන්නේ. පාණාති පාත. අදින්නා දාන වේරමණී අදින්න කියලා කියන්නේ නොදුන් දේ. ආදාන කියන්නේ ගැනීම. අදින්න ආදාන කියලා කියන්නේ නොදුන් දේ ගන්නවා. වේරමණී කියන්නේ නොදුන් දේ ගන්නෙ නැහැ. කවුරුවත් Tamanට දුන්නේ නැති දෙයක් හොර හිතින් නම් ගන්නෑ. Tamanට අයිති නැති දෙයක් හොර හිතින් ගන්නෑ. සිල්පදයේ සිල්පදේ රකින්න අය. පරලෝ හිත පිණිස සැප පිණිස පවතින බොහොම වටිනා කුසලයක්. හොරකම් කරන්නේ කියලා අපි කියන්නේ ඒකයි නුදුන් දේ ගන්නෙ නෑ පොරහිතින්. ඒ කියන්නේ හොරකම් කරන්ඩ යමක් හම්බ වෙනකන් දිල්පදේ රකින්නව හැම නෙමෙයි. හොරකම් කරන්න පුළුවන් අවස්ථාව හම්බ වුණත් ඒක කරන්නේ නැත්තම් නැතත් නෑ හම්බුණත් නෑ කෝටි ගාණක් වටිනා මැණික් ගොඩක් රත්තරන් ගොඩක් තියෙන්නේ අයිතිකාරයෙක් ඉන්නවා. නමුත් අයිතිකාරය ටිකක් එහා ගියා. අපිට අපිව අඳුරන්නෙත් නැහැ. උන්නම් අරගෙන තියන්න පුළුවන් අපිට. ගියත් අහු වෙන්නෙත් නැහැ කියන්නේ. මෙලෝ කිසිම කෙනෙකුට හොයාගන්න බෑ. බැරි විදිහට අපිට අරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ වටපිටාව හම්බෙලා කෙනෙක් ගන්න නැත්තම්. අන්න සිල්පදේ රකින්න කෙනා. ඒබඳු සීලය පරලෝහිත පිණිස පරලෝසක පිණිස දෙන්නේ. මෙලෝ කාටවත් අහු වෙන්නේ නැති විදිහට හොරකම් කළාට පරලොව අහු නොවන විදිහට හොරකම් කරන්න බෑ. පරලොවට අහු වෙනවමයි. කර්මයට හොරෙන් හොරකම් කරන්න ක්‍රමයක් තියෙනවද? එහෙම නැහැ. ඒ හින්දා හොඳට තේරුම් ගන්න ඕනේ හොරකම් කරනවා කියන කාරණාව කරන්නේ නැත්තම් මෙන්න මේක සිල්වත් බව. කාමයේසු මිච්ඡාචාරා කාමයන්හි වර්ධව හැදෙන බව. ඒකත් එහෙමයි. අවස්ථාව ලැබුණත් නොලැබුණත් නොකරනවා. මුසාවාදා වර්මණී බොරු කියන එකත් එහෙම. බොරු කියන්නේ අවස්ථාව ලැබුණත් නොලැබුණත්. සුරාමේරේ මච්චපමා මදේට හා ප්‍රමාදයට හේතු වෙච්ච රහමෙර පානය කරනවා කියන කාරණාව. බොණ්ඩ හම්බ වුණත් නැතත් බොන්නේ. බොන්න හම්බුනේ නැති වෙලාවට නම් බොන්නේ නැහැ බොන්න හම්බුනහම ටිකක් බොනවා කියන තැනකින් සිල්පදේ රැකෙන්නේ මෙන්න මේ වගේ මේ පන්සිල් යම්කිසි කෙනෙක් රකින්නවා නම් ගිහි කෙනෙක් හැටියට මෙන්න මේ කාරණාව පෙන්නනවා පරලෝව හිත පිණිස පරලෝව සැප පිණිස පවතින දෙවනි අංගය සිල්වත් බව තුන්වෙනි කාරණාව මොකද්ද තුන්වෙනි කාරණා. මතකද? ඡාග සම්පන්න බව. ඡාග සම්පන්න බව කියලා කියන්නේ දුරු කළ මසුරු මල ඇතුව මසුරු මල දුරු කරලා නිතරම දාන සංවිභාග ඇතුව දන් දීමේ දන් දීමට සේදුවත් ඇතුව Tamanට දැහැමිව හොයාගත්ත ලැබුණු දේ මසුරු මලකින් තොරව හැම වෙලාවෙම දාන් දීම සඳහා යොමු සිත් ඇතුව හේතු අත්‍යතුව කියලා පෙන්වන්නේ. හේතු අත්‍යතුව ඉන්නවා. ත්‍යාගයේ ඇලුණු බව, දන් දීමේ ඇලුණු බව, දාන සංවිභාගයේ ඇලුණු බව ඈ තමන්ට තමනු මසුරු මලකින් තොරව දන් දෙනවා එබඳු දානයන් සංවිධානයක් කරනවා. සංවිධානය කරලා අනිත් අය ලබා කරවනවා. තමනුත් උදව් කරනවා. හැම වෙලාවෙම දන් දීමේ ඇලුණු දාන සංවිභාගයේ ඇලුණු දන් දීමට සේදු අත්‍යතු යම් කෙනෙක් ඉන්නවනම් මෙන්න මේකත් පෙන්නනවා. පරලෝව හිත පිණිස පරලෝව සැප පිණිස පවතින කාරණාව පස්වෙනි කාරණාව තමයි පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතින ප්‍රඥා සම්පදාව. නිදොස් වූ ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණක් ඇති කරගන්නවා නම් පංච උපාද මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නා නුවණක් ඇති කරගන්නව නම් මෙන්න මේකත් පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතින කාරණාවක්. පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතින කාරණාව ප්‍රඥාව ඒක පෙන්වනවා නිකනුත් නෙමෙයි නිදොසු ආර්ය වූ මොනවට දුක් ගෙවීම පිණිස ඒකාන්තෙන් දොස් නැති උතුම් වූ මනවින් දුක ගෙවාලන ගෙවා ගන්න පුළුවන් ගෙවලා දාන ස්කන්ධයන්ගේ උදේවැය ගන්නා නුවණ මෙන්න මේ කාරණා හතර ස්කන්ධයන්ගේ උදේවැය කියනකොට අපි දැනගන්න ඕනේ ස්කන්ධ ගත්තාම පහයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මේ ධර්මතා පහත් ඒ ධර්මතා පහ ඇති වෙන හැටි හා නැති වෙන හැටිත් ඉගෙන ගන්න ඕනේ අපි අන්න ඒ වගේ නුවණක් ඇතුව ජීවත් වෙනවා නම් ඒකත් පරලෝ හිත පිණිස පරලෝ සැප පිණිස පවතිනවා. මොකද්ද මේ පංචස්කන්ධයේ ඒ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ගොඩාක් විස්තර කරන්න පුළුවන්. නමුත් මම කෙටියෙන් ඒක කියන්නම්. රූපය කියලා යමක් තියෙනවා නම් ඒ රූපය උද්‍යව්‍ය ඥානය කියන්නේ උද්‍යව්‍ය කියලා කියන්නේ උදය වැය කියන. උදය කියන්නේ ඇතිවීම. වැය කියන්නේ නැතිවීම. රූපයත් රූපය ඇති වෙන හැටිත් නැති වෙන හැටිත් දකින්න. රූපය දන්නවා අපි මේ රූපේ ඇති වෙන්නේ කොහොමද? කන බොන ආහාරය නිසායි කියලා දන්නවා. කන බොන ආහාරය නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවා. වේදනා සංඥා සංඛාර කියලා. ඒ කියන්නේ අරමුණක් විඳින ගතියට කියනවා වේදනා කියලා. අරමුණක් හඳුනන්න පුළුවන් ස්වභාවයට කියන සංඥා කියලා අරමුණක් ගැන හිතන ස්වභාවයට කියන සංකාර මේ ධර්මතා තුනම ස්පර්ශය නිසා ඇති වෙන්නේ ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා කියලා දන්නවනම් විඥානය කියන්නේ දැනගන්න අපි මොනවා හරි දෙයක් දැනගත්තා කියලා කියන්නේ හිතක් ඒ හිත කියන එක අර කලින් කිව්ව රූපයයි නාම ධර්මයි කියන නාම රූප නිසා දැනගන්න මෙන්න මේ වගේ ස්කන්ධයන්ගේ උදේවැය දැනගන්න ඕනේ කියන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේක තමයි ගිහි ගෙදරක වාසය කරන කෙනාගේ ප්‍රඥා සම්පදාව. යම් කිසි කෙනෙක් ළඟ මෙන්න මේ හතරක් තියෙනවා නම් ඒකාන්තයෙන් එයාට පරලෝක හිත පිණිස පරලෝක සැප පිණිස පවතිනවා. ඔන්න ඔය ධර්මතා හතර මිසක අපිට පරලෝක සැනසille පරලෝක සැප පිණිස පවතින්නේ වෙන කිසියම් ඥාති හිතේසියක් ඉන්නේ නැහැ. කලින් කිව්ව ධර්මතා හතර මිසක මෙලොව හිත පිණිස සැප පිණිස පවතින වෙන කිසිම ඥාතියෙක් ඉන්නේ අපිට හිතෙනවා අනිත් ඥාතීන් නිසායි හිතේසින් නිසායි අසල්වාසීන් නිසායි අපි සැප දුක් විඳින්නේ කියලා. නෑ. අපි ගාව තියෙන මෙබඳු ධර්මතාවයන් නිසායි මෙලොව වේවා පරලොව වේවා අපි සැප දුක් විඳින්නේ. ඒ නිසා මේ පින්වතුන්ද දක්ෂ වෙන්න ඕනේ මෙලොව හිත පිණිස සැප පිණිස ධර්මතා පවතින ධර්මතා හතරද අතනහැර ඒ ධර්මතා හතර තුල ජීවත් වෙමින් මෙලොව හිත සැප පිණිස පවත්නා බව ඇති කරගන්නට පරලොව හිත පිණිස සැප පිණිස දේශනා කළ ධර්මතා හතර තුල ජීවිතය හසුරවල පරලොව හිත පිණිස සැප පිණිස පවතින වටපිටාව ඇති කරගන්නත් මේ පින් උතුම් දක්ෂ වෙන්න ඕනේ මෙලොව හිත සැප පිණිස පරලොව හිත සැප පිණිස පවතින ජීවිතයක් ගත කරනවද නැද්ද කියන කාරණාව තියෙන්නේ අනුන් අතේ නෙමෙයි තමන් අතේමයි. තමන්ට සැප සැනසෙල්ල පිණිස පවතින මෙලොව පරලොව ජීවිතය ඒබඳු தත්ත්වයටපත් කරගන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහලා ඒ ක්‍රමයේ ජීවිතයට යොදාගෙන ඒ උපාය තුලින් මෙලෝ පරලෝ දෙකම යහපත් සලසවා ගන්නට හැම දිනාටම හේතු උපනිශ්‍රියම වේවා. හොඳයි එහෙනම් කල්පනා කරගන්න මේ සීල ආකාරයෙන්ම මේ ශ්‍රද්ධා සම්පන්න පින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරලා සීල් සමාදන් වෙලා වටිනා පින්කම් රාශියක් සිදු කරගත්තා. මේ සීලාකාරයෙන් පහල කරගත සීල කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත ආරක්ෂා කරන්නා වූ ඉෂ්ඨකාරක ශාසන මාමක සීල දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සිරු වැඩි දියුණු කරගන්න දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවන් සංසෙත්වා කියලා සාකරනවා. ඒ වගේ මේ පින්වත් සියලුම දිනා නමින් නැසී කාලේ යාත්‍රා කළා වූ මේ ජීවිතේ සාංශාරික යම්තා ඥාත සම්‍යක් නිය පරලෝක ගිහිලා සිටිනනම් අද දවසේදී මේ තුලින් ජනිත වූ මේ කුසලයේ ඕන් කලාව පිනක් මේ සතුටින් සාදුනා දෙමින් ඥාතින් අනුමෝදන් වෙත්වා ඥාතින් දුක පිසිටින දුකෙන් අත මිදී සපවත් භාවයට පත් වෙමින් උතුම් වෙන සැනසෙත්වා කියලා සාදුනා ඒ වගේ මේ පින්වත් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගම මෙලොව ජීවිතවලට තිවන්නා ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍රව දුර වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද්ද වේවා සසර වසනාතුරු සාපිපාසාදී බියකර දුක දුප්පත් අසරණ දින්දු භාවයකටපත් නොවි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සනසී පැමිණ වැඩවදාලා වූ උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණසම් පාරමිතාවක්ම වේවා කියලා කරගන්නට දයාපුවාදන සීලස නිච්ඡං වර්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නේවචතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සම්පතිතෝ